එමයි සන්න පැහැදිලි දැන් ඇත්තටම හුඟක් කට්ටිය අපි දැන් සාමාන්‍ය විශේෂම දැන් සේවකයෝගෙන් පැත්තෙන් ගත්තොත් හැමලෑම පේන්නේ අර ස්වාමියා සූරාගෙන් ආපු කෙනෙක් මිසක් දැන් නමුත් ස්වාමියාත් අර ආයතනයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් විතරයි කියලා හිතුවොත් දැන් එයාට ලාභයක් කරලා ලැබෙන්නේ ලාභයක් තිබුණොත් නේ කියන්නේ ඒ කියන්නේ ලොස් එකක් තිබුණොත් ඒක ඒකත් එයා දරා ගන්න බෑ නමුත් ඒ පැත්තට හිතනවත් දැන් නැති පොඩි ආත්මార్థකාමී ගතියකුත් තියෙනවා හුඟක් වෙලාවට. හැබැයි ඉතින් දැන් ඒ එතනදී දැන් ඒකයි මම කිව්වේ එතනදී අර සේවකයාගේ පැත්තෙන් කරන්න පුළුවන් කොටස ඒ කියන්නේ සමස්තය වෙනුවෙන් කරන්න පුළුවන් කොටස අඩුයි. සේවකයාට තමන්ගේ කාර්යභාරය හරියට කරන්න ඕන සේවකයා. නමුත් එතන අර පාලකයාත් ඒ තමයි ලොකු වැඩ කොටසක් තියෙන්නේ. මොකද එයාගේ පරිපාලනය තුල තමයි අර ඔක්කොම හසුරවන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් ලංකාවේ තියෙන සමහර ආයතන තියෙනවා. ඊටාම හොඳ මට්ටමින් ඒ සේවකයන්ව ධනාත්මක වශයෙන් ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වර්ධනය කරන්න, ඒගොල්ලන්ගේ ಗುಣධම් දියුණු කරන්න, එතකොට ඒගොල්ලන්ට ආයතනය ගැන හැඟීම දියුණු කරන්න, එහෙම විවිධ වැඩසටහන් කරනවා. ඉතින් එහෙම කරගෙන යනකොට පැහැදිලිව පේනවා අර අර සේවකයන්ට අපි මේ අනුන්ගේ වැඩ කරනවා කියන හැඟීමක් ඇති වෙන්න ඉඩ නොදී අපේ ආයතනය අපි මේක ශක්තිමත් කරන්න ඕනේ. මේ අපේ අදහස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි තමයි මෙතන මේකේ මේකේ ශක්තිය අන්න එහෙම හිතෙන මට්ටමට ඒගොල්ලන්ගේ චින්තනය ටිකෙන් ටික දියුණු කරන එහෙම ආයතන තියෙනවා. ඉතින් දැන් අපි සමහර ඒ බඳු ආයතනවල වර්ෂයකට වතාවක් ධර්මදේශනා වලට පවා යනවා. ඉතින් ඊටාම හොඳින් ඒ ඒ සේවක පිරිස ඒ විදිහට නඩත්තු කරගෙන යන යන තැන් තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන්ම රඳාපවතින්නේ ඒ එතන ඉන්න ප්‍රධානියාගේ සිතුම් පැතුම් මත.